එතකොට මෙන්න මේ පුහුණුව අපි අඛණ්ඩව කරනවා නම්, අපි යෙදිලා කරනවා නම්, කැප වෙලා කරනවා නම් අන්න හරියට අර අර පුංචි පැලයක් අපි හොඳට රැකබලා ගන්නවා වගේ. ඒකට උවමනා කරන සාත්තුව කරනවා වගේ තමයි මේ හිතත් දවසෙන් දවස පොඩ්ඩෙන් පොඩ්ඩ වර්ධනය වෙනවා.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 කියලා ඔන්න පොඩි මේ පොඩි වෙනත් අතුරු කතාවකුත් දැන් මේ අනිත් ස්වාමින් වහන්සලා බුදුරජාණන් වහන්සේට මතක් කරලා දෙනවා. පෙන්නවා කියලා දෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දකිනවා මේ නන්දක කියන ස්වාමින් වහන්සේ බොහොම ව්‍යක්ත ප්‍රතිපල භික්ෂුන් වහන්සේ නමක්. මේ ස්වාමින් වහන්සේ මේ භික්ෂුණීන් වහන්සලාට අවවාද කළොත් මේකෙන් ලොකු යහපතක් භික්ෂුණීන් වහන්සලාට වෙනවා. ඒ නිසා මම අනිවාර්යයෙන්ම මේ නන්දක ස්වාමීන් වහන්සේව මේ කටයුත්තට උනන්දු කරන්න ඕනේ කියලා බුදුරජාන් වහන්සේම මේ නන්දක ස්වාමීන් වහන්සේට අඬගහලා කියනවා ඔබ වහන්සේ ගිහින් අද මේ භික්ෂුණීන් වහන්සේලාට අවවාද කරන්න. එහෙමයි ස්වාමීනි කියලා දැන් මේ නන්දක ස්වාමීන් වහන්සේ මේ භික්ෂුණී ආරාමයට වැඩම කළා.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 අපි තේරුම් ගන්න ඕනේ අපි මේ දැන් යන්නේ අර භාවනාමය ඥානයක් දිනු කරන පැත්තට. ඒතර භාවනාමය ඥානයක් දිනු කරන පැත්තේදී අපි මේ සුතමේ ඥානයයි, චින්තාමේ ඥානයයි මදකට පැත්තකින් තියන්න වෙනවා. ඒකයි අපේ පොඩ්ඩක් මේ වයසට ගිහිල්ලා භවනා කරද්දී පරිසං වේ යුත්තේ මොකද අපි වයසට යන්න වයසට යන්න මුහුකුරා යන්න මුහුකුරා යන්න අර එකතු වෙච්ච දැනුම ඔළුවේ තැම්පත් වෙලා තියෙනවා ඒ නිසා අපිට අර මේ සරල අත්දැකීමක් මත ඍජුව එකඟ වෙන්න බෑ.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 එතකොට අපේ අපේ ඉරියව්වට හිත යොදනවා. හොඳට හරිබරිව එහෙල වාඩි වෙනවා. සමබරව වාඩි වෙනවා, කය ඍජුව තියාගන්නවා. මේ ඉන්න ඉරියව්වට හිත යොදලා බලනවා. මොකද දැන් අපි හොඳට සරලව පහසෙන් වාඩිලා ඉන්නේ. අපි දැන් අර වගේ කය වෙහෙසවල වැඩක් කරන්නේ නැහැ.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 හැබැයි මේක ඕනොට ඕනවට වඩා වැඩි වුණොත් නිින්දට වැටෙන්න පුළුවන්. ඒ නිසා මෙතන සමබරතාවයක් අවශ්‍යයි. හුඟාක් මේක සුව පහසු කරන්න ගියොත් නිින්දට වැටෙනවා. ඕනට වඩා රළු කරන්න ගියොත් භාවනාව වැඩෙන්නේ නැහැ. ඒ නිසා අපි මේකේ මැද්දක් හොයා ගන්න ඕනේ. කොහොමද මේ කය නිින්දට වැටෙන්නේ නැතුව හැබැයි ඉරියව් මාරු කරන්නෙත් නැතුව පැයක් විතරම මේ කටයුත්ත කරන්න පුළුවන්ද කියලා අන්න පොඩ්ඩක් මේක උත්සාහ උත්සාහත් වේ යුතුයි. ඉතින් එකපාරට මේක සියල්ල සම්පූර්ණ වෙන්නේ නැහැ. සමහරවිට ඉතින් ඔන්න ආධුනික යෝගාවචරයෙකුට නම් ඔන්න විනාඩි 15ක් යනකොට ඔන්න අතපය රිදෙන්න ගන්නවා. ඉතින් පොඩ්ඩක් ඉරියව් සකස් කළා පොඩි ඉරියව් වෙනසක් කළා ඉස්සරහට යන්න පුළුවන්. මුලදී හුඟක් වීරයෙන් මේ ඉරියව් වෙනස් නොකර ඉඳලා මේ වද දෙන්න යන්න අවශ්‍ය නැහැ. එවිනෙට අපිට පුළුවන් පොඩ්ඩක් ඉරියව් වෙනස් කළා තව ටිකක් ඉස්සරහට යන්න. මූලිකත්වය දෙන්න තියෙන්නේ අපේ මූල කර්මස්ථානයටයි. එහෙම නැතු ඉරියව්වට දැන් විශේෂ වැදගත්කමක් නැත්නම් ඉරියව්ව අනිවාර්යයෙන්ම මම පැය භාගයක් නැත්නම් පැයක්ම වෙනසක් නැතුව තියන් ඉන්නවා අය කියලා. එහෙම යන්න අවශ්‍ය නැහැ.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 අන්න එතෙන්දි බුදුහාඳුරෝ කියනවා දැන් අර ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ මුළුල්ලම දැක ගනිමින් හිටියා. ඔන්න ඒ ඉන්නකොට දන්නේම නැතෝ තව තව මේ ආස්වාද ප්‍රසආස ක්‍රියාවලිය සියුම් වේගන සියුම් වේගන යනවා. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් දැන් මේ ඉස්සල හොඳට පෙනුණා මේකේ මුලමැද අග දැන් නම් පේන්නේ කෙනෙක් වරදවා වටහා ගන්න පුළුවන්.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 දැන් අර නන්දක ස්වාමින් වහන්සේ අර භික්ෂුණීන් වහන්සේලාගෙන් අහන ප්‍රශ්න ඒ අය උත්තර දුන්නට පස්සේ ඒ අය කියන්නේ මොකද්ද? අපි මේක කලින්ම මේ ඇත්තටි සැටියෙන් දැක්කා. ඒතර පින්වත් මේ ඇත්තටි සැටියෙන් දැක ගන්න නම් අන්න ඒ භික්ෂුණීන් වහන්සේලා සතුව මෙන්න මේ අද අපි විස්තර කරපු ඔක්කොම හැකියාවන් ටික වර්ධනය වෙලා තියෙන්න ඕනේ.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 එතකොට යථාභූතයක් ඇත්ත දැක ගන්න නම් මොකද්ද මේ ඇත්තටසරෙන් දකින්නවා කියලා කියන්නේ? අන්න ඒක දැකගන්න නම් ඒකට పూర్ව අවශ්‍යතාවයක් වශයෙන් අපේ හිතේ සමාධියක්, හිතේ සමාහිත බවක්, එකඟතාවයක් අවශ්‍යයි. අන්න ඒ එකඟතාවය දියුණු කර ගැනීම සඳහා තමයි අපි සතියක් දියුණු කරන්නේ.